ඒකට කරන වචනය තමයි අනුග්‍රහ කරනවා කියන එක. මේ අනුග්‍රහ කළ යුතු ආකාරය අපි එක්කෙනෙක්වත් දන්නේ නැහැ. අපිට අවශ්‍යතාවය නම් තියෙනවා මොන විදියෙන් මේක අනුග්‍රහ කළ යුතුද දන්නේ නැති නිසා ਸਰවඥාන්සේ දන්නා නිසා ਸਰවඥා ශාපකේ අනුකම්පා කරන නිසා අනුගායිත සූත්‍රයේ ਸਰවඥාන්සේ සඳහන් කරලා තියෙනවා මේ ලද අවස්ථාවේ තාම සම්පාදනය කර ගන්න බැරි වෙච්ච ඒ චේතෝ විමුක්තිය චේතෝ විමුක්ති ඵල සමාපත්තිය හිත නිදහස් කිරීම සහ හිත නිදහස් කර බව දැන ගැනීම මේ කෘත්‍යය සඳහා අපකප වෙනවා කියන එක කෙනෙකුගේ ජීවිතයක මනුෂ්‍යයන් අතර ඉතාමත්ම කලාතුරකින් කෙනෙක්. උඟ දිනෙක කරන්නේ හිත අවුල් කරගන්න හිත තව තවත් කෙලෙස් වල ගිල්ලව ගන්න වැඩ තමයි. ඒ තමයි ලෝකේ කියලා කියන්නේ ඒකට. ඉතින් ලෝකෙන් ඈතර වෙනවා නැත්නම් හිත ඒ කරදරින් අයිවත් කරගන්නවා කියන එක හිතනවා කියන එකවත් ඉතාමත්ම කලාතුරකින් වෙන්නේ දෙයක්. ඒකත් බුදුහාමරණ පිළිද්දේට තමයි සිද්ධ වෙන්නේ. ඊට පස්සේ ඒ කෙනා සම්පූර්ණ අතදරුවෙක්ගේ තත්ත්වයට කිරිදරුවෙක්ගේ තත්ත්වයට පත්වනවා දන්නේම නැහැ. අපි දන්නේ පුළුවන් තරම් හිත අවුල් කරන, අනුන්ගේ හිතත් අවුල් කරන ඒකට වෙලා ඒ බව දන්නේ නැති මහා අන්ධකාරයක්. ඉතින් ඒකෙදි හිත වෙන් කර ගන්න ඕනේ, නිදහස් කර ගන්න ඕනේ, විමුක්තියටපත් කර ගන්න ඕනේ. දැන් විමුක්තියටපත් වුණා කියලා ඒක ප්‍රතිවේක්ෂා කරලා බලන්න පුළුවන් කියන දෙක මේ ලෝකෙට ඇති නැහැ. ඉතින් ඒ නිසා ඒ ගැන හිතිච්ච, දැමිච්ච, නැඹුරු වෙච්ච කෙනෙක් ඉන්නවනම් ඒ කෙනා මේ බුදුහාමුදුරගෙන් අහුවේ අහුගත්තේ නැත්තම් මේකට කොහොමද අනුග්‍රහ කරන්න කියලා කදාකවත් අපේ පොතක, අපේ පතක, අපේ අම්මා අප්පා ගාව, අපේ ගුරුවරයෙක් ගාව, අපේ සදාචාරී කොතනකවත් ලියවිලා නැහැ. ඒ නිසා සර්වචනාසේ ඒ අය වෙනුවෙන් අතදරුවෙකුට කියලා දෙන්නා වගේ, නවකෙකුට කියලා දෙන්නා වගේ මතක් කරනවා මේ ගමන චේතෝ විමුක්තිය ඕස චේතු විමුක්ති පාර සමාපත්තිය සඳහා යන මේ ගමනේ පළවෙනි අංකය තමයි සීලය. ඒක නිසා සීලානුකහිතේ තමයි අපි භාවනාවට මුලට ආපුවාම මුලින්ම දෙපාර්ශ්වයක තුලක් කරන වැඩක්. එතකොට මේ සීලේ පැති දෙකක් තියෙනවා. එකක් තමයි අපි පෞද්ගලිකව තම තමන් වශයෙන් සමාදන් වෙන සීල්පද ටික වික්ෂුණහසලා මෙහෙමයි සාමණේරතු මෙහෙමයි මේ නාසලා මෙහෙමයි උපාසකත්ව මෙහෙමයි කියලා සිල්පද ටිකක් තියෙනවා. ඒක එක එකන රකින්න ඕනේ. ඊට පස්සේ සමූහයේ වශයෙන් අපි පොදු සාමූහික එකඟතාවයකට පින භාවනා මධ්‍යස්ථානයේ අපි ඉන්නේ කවුරු හරි දෙන දෙයක් කාලා කවුරු හරි ලොකු ඇතුළු බුදියාගෙන භාවනා කරන තියෙන නිසා අපි දැන් හිඟන තත්ත්වයටපත් වෙලා තියෙන්නේ අපි මේ සාසනික වැඩක් කරන්න පූර්ණ කාලය ගන්න නිසා අපි ආයතනයේ වශයෙන් නීති පද්ධතිකුත් තියෙනවා ඉතින් මේ දෙක දන්නේ නැත්තම් මේ දෙක අවුල් කරගත්තොත් ඉතින් ඊට පස්සේ ඇයිදල් මල්ලකට වතුර පුරවන්න හදනවා වගේ වේවල් කුඩකට වතුර පුරවන්න හදනවා වගේ කල්තාවකට මොකක්වත් හරියන්නේ නැහැ. ඒකත් අනුකයිතිය. දෙක කිසිම කෙනෙකුට කොහොමඩක්ක 100ක් පුරවන්නත් බෑ. 100 කොහොමඩක්ක කාටවත් සිත අගින්න බෑ 100 කියලා. අපි ලං කොච්චර දුර අඩපාඩුකම් තියෙනවා. මොකද මේ ලෝකේ තරම්ම විෂමයි. පොඩි විෂමතාවයක් නෙවෙයි මුළු ලෝකෙම දුස්සීලා. ඒක නිසා අපිට ඔක්කොම පුරවන්න බෑ. ඒ නිසා අපිට ගන්න තියෙන ආදර්ශය මේකෙන් අපි පරිතද කරගන්න තිබුණාට වැඩිය සිල්වන්ත වෙනවා කියන එක විතරයි. ඉතින් පිට හිතන්න එපා මේ ඔක්කොම අංග සම්පූර්ණයි කියලා කවුරුහරි හිතනවනම් පිස්සෙ පිස්සියක් නසක්ක මේ ලෝකේ කාටක සිල්පද සම්පූර්ණ කරන්න බෑ. හැබැයි හැම කෙනාටම පුළුවන් සීන සීලේ අදි සීලයක් පාටපත් කරන්න. තීනට වැඩිය පොඩ්ඩක් පරිතද කරගෙන සුද්ධ කරගන්න. ඒ වගේම අහ ගන්න එක, දැනගන්න එක, දන්න කෙනෙක් එක සාකච්ඡා කරලා ඒ සාකච්ඡා කරන්නේ මේ මම දුස්තිලයි මම හදන්න ඕන කියලා ස්වයං විවේචනයකටත් නෙවෙයි. එහෙම නැත්තම් මට විල් රබදාගෙන බැරි අල්ලපු ගෙදර මේ හොඳ නැහැ කියලා බාහිර විවේචනය කරන්නත් නෙවෙයි. එහෙනම් මට සිල්පදින්න මුළු ලෝකෙම සීලවන්ත වෙන්න ඕන කියලා පිස්සුත් නෑ අපට. එහෙම නුඟ දෙනෙක් ඔය සිල්පද අවුල් කරගන්න එතෙන්නේ කියලා. ඒ වගේම තමයි තම වෙහෙස කර තත්ත්වයකටපත් වෙන සීලේ නිසා ඔය හතරම ඇවිල්ලා තියෙනවා නම් පැහැදිලිවම පටලවාගෙන තියෙනවා. ඒ නිසා සාමාන්‍ය දල අදහසක් ගන්න අපි මෙහි ආවට පස්සේට වැඩිය යනකොට තිබුණට වැඩිය සීලය කියලා කියන්නේ සීතලකම, හික්මිච්චකම, මහත්ම ගතිය, සදාචාරය. ඒ ටික හැදිලා නැත්තම් ඉතින් කියන්න තියෙන්නේ වේවැල් කුඩේකට වතුර පුරන්න හදනවා වගේ අමාරුයි. ඒ නිසා ඒක පොඩ්ඩක් හැම වෙලාවෙම වචනය පාස ක්‍රියාව පාස කල්පනා කරලා බලනවා ශ්‍රී ලංකා හිටියටින් අපි පිරිස කොහොමද මේකට ගොනු වෙලා ඉන්නේ මම පුද්ගලයෙක් වශයෙන් කොහොමද මේකට යොමු වෙලා තියෙන්නේ ඒ දේ ඒකට කියන්නේ ආචාර ධර්ම කියලා අපි වට කියනවා සදාචාරය කියන මතයක් තියෙනවා ඒ සදාචාරාත්මක වගවීම මේ වගේ භාවනා වැඩමුළුවට ආවට පස්සේ මේ සදාචාරාත්මක වගවීම මරණ මොහොතේ පැහැදිලිවම කල්පනා වෙනවා මම කරපු සියලුම කුසල් වලට වැඩිය පව් නොකර හිටපු මේ සුමානේ නැත්තම් මේ දවස් හතර මෙතන මේ වරුවේ නැත්තම් මේ පරියන්කේ තමයි එකතු වෙලා තියෙන්නේ අනික හැම වෙලාවෙම කිසිම වෙලාවක මෙන්න මේ ටිකේ මම පව් කෙරුවේ නැහැ කියලා කියන වෙලාවට බින් කරපුවා නම් ඇති ඒ බින් කරපුවා එක තඹයකට සලකන්නේ යම රජුරු යම රජුරු ඒ ලයිස්තු හදාගන්නේ නැහැ ගිය වෙලාවේ දර මනුස්ස ආත්මෙට පව කරපු නැති වෙලාවක් තියෙනවා කියලා ඇහුවොත් ජීතරතරේ ගත කරන ජීවිතේ මොනම තැනකවත් මෙතනදී අපිට ඉඳලා හිටලා මනේ කලාතුරකින් පණ භාවනා කරනකොට පව කරපු නැති මොහොත අහුවෙනවා ඒක සමාදම් වෙන්න පුළුවන් එහෙනම් මේ මුළු වැඩ පුළුවන් අංග සම්පූර්ණයෙන්ම සාර්ථකයි අපි උත්සාහ කරන්න පුළුවන් තරම් ඒ පවු නොකරන චිත්තක්ෂණ අපිට තියෙනවා. ඒ චිත්තක්ෂණයට යණ්ඩයි මේ අපි සාමූහික සීලයක් රකින්නේ. පුද්ගලික සිල්පද රකින්නේ. ඒකට මම කොහොම හරි මේක තුලකට ගා ගන්න ඕනේ, සංකීර්ණකට ගා ගන්න ඕනේ. සංකීර්ණකට ගාගෙන මෙන්න මේකයි මේ පවු නොකරන චිත්තක්ෂණය කියලා ඒකට සමාදම්. ඒකට ප්‍රතිවේක්ෂා කරන්න ඕනේ. ඒ ඇති හොඳටම. ඒක මේ අපේ අම්මට අපට කරන්න බැරි විදිහ වැඩක් අපේ. අපේ ගුරුවරයෙකුටත් අපිට කරලා දෙන්න බැරි වෙලා. අපි මේ වැඩ කරන්නේ අවුරුදු 2600කට ඉස්සලා පහළ වෙච්ච සර්වචනාංශේ තමයි කාලා. අපි මේ යටත් වෙන්නේ අපේ ජාතිකයෙක් නෙවෙයි ඉන්දියන් ජාතිකයෙක්. දැකලවත් නැති කෙනෙකුට. මේ අපි යටත් වෙන්නේ පුත්‍රචාන්නාංශගේ පුරුෂ ධම්ම සාර්ථි ගුණයට. ඒක මට කාටවත් දෙන්නත් බෑ කාගෙන්වත් ගන්නත් බෑ. අපි මෙතෙක් කල් ගත්ත දේවල් නම් අරයට දෙන්න පුළුවන් හොරකම් කරන්න පුළුවන් අරක කරතයි මේ කරතයි ඒව එකක්වත් යමරජුරෝ ගණන් ගන්න. යමරජුරෝ හෙල්ලුම් කරනවා. ඕනම කෙනෙක් කිව්වොත් මම මේ ගත කරපු ජීවිතේ මෙන්න මෙච්චර චිත්තක්ෂණ ගාණක් මෙච්චර තත්පර ගාණක් මෙච්චර විනාඩි ගාණක් පවු නොකර හිටියා කියලා සන්තෝෂෙන් කියනවනම් මහ පොළොවේ හෙල්ලුම් කරනවා. මහ පොළොවේ හෙල්ලුම් කරනවා ඒ මනුස්සයා දරන්න බෑ පොළොවකට. මේ පොළොවේ තියෙන හරියක් තියෙන්නේ ඉන්න හරියක් ඉන්නේ කරන පව් මෙච්චරයි කියලා දන්නෙත් නැතුව කටමැත දොඩ දොඩ ඉන්න જાතිය. ඒ නිසා අපි අහිංසකව සතුටු වෙමු මේ වැඩමුළු ඇතුළත. මෙන්න මේ මේ චිත්තක්ෂණ අපේ අතර ශිල්පදාය කැඩුන්නේ නැහැ. ශිල්පද කැඩුන්නේ නැහැ කියන එකෙන් අදහස් කරන්නේ පව් කෙරුන්නේ නැහැ. කයෙන් වචනයෙන් පව් කෙරුන්නේ නැහැ. ඒකට අපි ඔක්කොම ඉන්නේ එකම තැන. මේ එක්කෙනෙක්වත් අරයට වැඩිය ලොකුයි පුංචි කන් තියනවා කියලා හිතානේ කියලා. යම රජුගේ මේ මෙන් අපිට කිසිම තැනක කිසිම ලොක්ක පුංචි විනියා මුදුනා කලාට යන ගුණා එහෙම ප්‍රශ්නයක් නැහැ. ඔක්කොමලා ඉන්නේ එකම තැන ඔක්කොම පරිගත කරගන්න වෙනවා. ඊට පස්සේ සූත අනුග්‍රහිතේ මේ අපි බණ අහන්න ඕනේ. නිතරම බණ අහන්න ඕනේ. අපි හිතාන ඉන්නවා ඇති ඇත්තටම අද ගත්තොත් ලංකාවේ ඉන්න බෞද්ධ පිරිස ආදරෙම දැනුවත්. කිසිම කෙනෙකුට කිසිම බණක් කියලා දෙන්න ඕනේ ඔක්කොම දන්නවා. නමුත් ලොකු ස්වාමීන් වහන්සේ ඉන්න කාලේ කියනවා උනාසික දහවසේ එකේ ඉපදිලා 92 අපවත් වෙච්ච යුග පුරුෂය. අසුගේ සත වර්ෂේ මෙච්චර බණ කිව්ව ගයක් නම් කවදාකවත් දැකලා නැහැ කියලා. රේඩියෝ එකේ බණ, ටෙලිවිෂන් එකේ බණ, වෙසක් එකට බණ, පොසොන් එකට බණ, වෙසක් පසළොස්වකට බණ, හන්දියක් හන්දියක් ගානේ බණ. නමුත් මේ රට නරක වෙන තාලෙදී ආ බලනකොට මේ බණවල මොකද්ද වැරද්දක් තියෙනවා කියලා පේනවා කියන්නේ. මෙච්චරම බණහන යුගයක ඇයි මේ රට මෙහෙම නරක වෙන්නේ? ඉතින් ඒ ගල්දි පඬිස්සමච කතාවක් කිව්වා. උන්වහන්සේ කියනවා මේ මේ කට්ටිය බන වාගේ මොනවදෝ කියනවලු මේ දවස්වල. කියන එකට තේරෙන්නේ නැහැ, ඇහෙන එකට තේරෙන්නේ නැහැ, වෙනසක් වෙන්නේ නැහැ. අඩුගාන සීලෙ කඳුලක්වත් වෙනස් වෙන්නේ නැහැ. මේ අහන දේ සුතමේ ඥාන නිසා තලතුණකමකට කෙලස් කැපෙන දැනකට පලාතකට නැහැ. තව තව කෙලස් වල. මට අර දැනුම තියෙනවා, මේ දැනුම තියෙනවා, ත්‍රිපිටක දැනුම තියෙනවා, විසරදකම් තියෙනවා කියලා කිව්වට ඉතින් ඒ නිසා අපි මේ ඒකට ගන්න හදන්න ඉදිරිපත් කරන්න හදන්න අපි පරිසකම් බැරි කරන්න ඕ. නමට අකුරු දෙකක් පිටිපස්සෙන් එකතු කරගන්න හදන කතාවක් නෙමෙයි බුදුහාමුදුරු කියපු දේවල් අපිට ජීවිතයට සම්බන්ධ කරගන්නේ කොහොමද කියන එක තමයි අපි ප්‍රයත්න කරන්නේ. ඒ නිසා අපි නිතරම මේ නියතමානීකමට නැමිච්ච ධර්ම සුද්ධත්ම ශ්‍රෝණය කරන්නේ. ඊගාවට සාකච්ඡා නොකයි. භාවනා කරන පිරිස එකතු වෙලා අපි සාකච්ඡා කරන්න ඕනේ. අපි දවල් පැයක කරා වගේ මෙන්න මෙහෙමයි මම කියුවේ මට මට උපදෙස් ලැබුණා හරිද මම දමම් මෙහෙම කරා මට මෙහෙම වුණා. ඒතර අනිත් එක්ක කතා කරලා කියනවා මට උපදෙස් ලැබුණ විදිහට ඕක එක්ක සමානයි එක්ක විසමයි. මෙන්න මෙහෙම මෙහෙම කරමු කියලා මේ සාකච්ඡාවේදී දෙපැත්තම ඒකට අපි කියන්නේ දෙපැත්තම ගලනවා සංනිවේදනය වෙනවා. බණ කියනකොට එක්කෙනෙක් කියනවා අනික කටි අහගෙන ඉන්නවනේ. සාකච්ඡාවේදී දෙපැත්තට යනවා. ඒකට මේ සමුක සාකච්ඡා කියලා අපි අලුත් වචනේ යොදන්නේ අරණ ක්‍රමයේ කියන කමඨාන් සුද්ධ කරනවා කියන්නේ. අපිට ලැබිච්ච කමඨාන ක්‍රියාවත් කරලා ලැබිච්ච ප්‍රතිඵල ඒ විදිහට ඉදිරිපත් කරලා ඒක පිළිබඳ ගුණ දොස් විචනය කර ගන්නවා. ඒක නාස්තික පැත්තෙන් නෙමෙයි විවේචනය කරන්නේ. උපදෙස් ලැබුණා හරියද? මට අත්දැකපු දේ මට කියන්න පුළුවන් ශක්තිය තියනවාද? ඒ අනුව යන්නේ ඉස්සරහටද පස්සටද? දන්න ගමනක්ද නොදන්න ගමනක්ද කියන එක අපිට අපට අසුද්ධ කිරීම වශයෙන් ධර්ම සාකච්ඡා වශයෙන් කියනවා අපි මේ කතා කරන මාතෘකාවට තියෙන සාකච්ඡා අනුග්‍රහිතය කියලා කියනවා. ඉතින් මේ තුන තිබුණොත් විතරයි සමතේ අනුග්‍රහිතයක් විපස්සනා අනුග්‍රහිතයක් වෙන්නේ. ඒ කියන්නේ අපි කරන වැඩේ හිතේ විපිලිසරකම නැතිකරන්න විචිප්තකම නැති කරලා අර තැම්පත් කරගත්ත කය වචනේ වගේ එක දැනක තියාගත්ත කය වචනේ වගේ හිතත් යම් ප්‍රමාණයක තලාව බා ගන්න පුළුවන් ගතියක්, හේම කර ගන්න පුළුවන් ගතියක් කියනකොට කියන අපි සමතනුග්‍රහිතය කියලා. ඒ විපස්සනානුග්‍රහිතයදී මේ වචි කරගත්ත මේ මේ මාරුව යටතේ දේවල් වල තියෙන ඇති හැටිය දැකීම, අනිත්‍ය දුක්ඛ අනාත්ම භාවය දැකීම, එහෙම නැත්නම් සියලු ධර්ම වල තියෙන පොදු ලක්ෂණ, නාම රූප ධර්ම වල තියෙන පොදු ලක්ෂණ, සජීවී අජීවී ද්‍රව්‍ය වල තියෙන පොදු ලක්ෂණ මගේ මගේ නොවේ කියන ධර්මවල තියෙන පොදු ලක්ෂණ දැක ගැනීම විපස්සනා කියන. ඉතින් ඒක තමයි අපි මේ කරගෙන ඉන්නේ කරන බලාපොරොත්තු වෙන්නේ. ඉතින් මේ වගේ අනුග්‍රහිත කිරීමේදී සරුවචන් වහන්සේ 45 වසක් ඒ බුද්ධ කෘත්‍ය කරන කාලේ දේශනා කරපු ධර්මෙ මෙතකයි කියලා නෑ. ඒ කොමඩක්වත් ප්‍රමාණ කරන්න බෑ. ඉතින් දවස් 100ක් අනිසෝපා සරුවචන් වහන්සේ පිටම බෑනේ දවස් 100කට පස්සේ ඊට මහරහතන් වහන්සේලා 500 නමක් එකතු වෙලා ඒකෙන් මේ අද කියන්නේ හිතන්නේ 2600 කට පස්සේනේ අද වගේ ජනතාවකට යන්න කෝකද ගෙනියන්න ලේසි කෝකද ව්‍යාකරණයට දාන්න ලේසි කෝකද අතින් අතට යවන්න පුළුවන් කියලා අරකින් තෝරලා ගත්තා දේශනා කරපු ඔක්කොම කොහොමඩක්වත් දෙන්න බෑ ඒ ඒක බුසල් ගණන් තෝ ගන්න අපිට හම්බෙලා තියෙනවා අද වෙනකොට 84000 ධර්මස්කන්ධය කියලා අපි වචනේ සඳහන් කරන විදිහට ධර්ම විනය දෙකට අන්නේ ධර්ම විනය දෙකේදී ධර්මයේ පැත්තෙන් නායකත්වයේ දැක්ගත්තේ ඒ සාරිපුත්තු මහා ස්වාමීන් වහන්සේ අපි ධර්ම සේනාධිපති කියලා සඳහන් කරනවා අග්‍ර ශ්‍රාවක කියලා සඳහන් කරනවා අද මේ ඉදිරිපත් කරපු ගාථාව ඒ ධර්ම ස්වාමී වූ මහා සාරිපුත්තු ස්වාමීන් වහන්සේ විසින් දේශනා කරන ලද ගාථාවක් උන්වහන්සේ දැනගෙන ඉඳී මට හිතෙනවා ඒ ධර්ම සංගායනාවට මට ඉන්න වෙන්නේ නැහැ උන්වහන්සේ ඊට කලින් අපවත් වුණා සර්වඥාංශ වැඩ ඉන්න කාලෙම අපවත් වුණා. ඒ කාලේ උන්වහන්සේලාගේ තියෙන මේ යතෝපත පොඩ්ඩක් බලන්න තමන් වහන්සේ සම්පූර්ණයෙන්ම අම්මා අපතට උදාලා වස්තුවක් ඇහැලා දාලා පැවිදි වෙලා ඒ කියන්නේ බමුණු මතේ පැත්තක දාලා බුදුහාමුදුරුවෝ පැවිදිලා රහත් වෙලා මහ රහත් වෙලා අග්‍ර ශ්‍රාවක වෙලා පෙනුණා මේක ඉස්සරහට යන්නේ නැහැ. අපි මේ පණිවිඩේ තේරුම් ගත්තා වගේ නෙමෙයි වෙන කාටවත් දෙන්න ලේසි නෑ මේක. අනික් පණිවිඩ වගේ කරන්න බෑ. නිසා උන්වහන්සේ සූත්‍ර දෙකක් දේශනා කළා තියෙනවා සංගීති සූත්‍රය සහ මේ අද අපි ඉස්සරහින් තියාගත්ත සූත්‍රය දසුත්තර සූත්‍රය කියලා මේක කියන්නේ. දසුත්තර සූත්‍රය සූත්‍ර දෙකම සංග්‍රහ වෙලා තිනවා දීඝනිකාය පොතේ. දීර්ඝ සූත්‍ර සඳහා දීඝනිකාය. ඒ නිසා මේ අපි කතා කරව ඉතිරිපත් කරවගත්ත ගාතාව සර්වඥ භාසිතයක් නෙවෙයි. ශ්‍රාවණය මේ ශාස්ත්‍රීය භාෂිතයක් නෙවෙයි ශ්‍රාවක භාෂිත කියලා මේක කරන්නේ. උන්වහන්සේගේ ශ්‍රාවකයෙක් තථාගතයන් වහන්සේ දේශනා කරලා ලබ්දා. මේ දේශනා කරනකොට උන්වහන්සේ මේ දැනුම ගොනු කරන හැටි පිළිබඳව අපිට ව්‍යාකරණයක් උගන්වනවා. සංගීත සූත්‍රෙත් ඒක දකින්න පුළුවන්, දසුත්තර සූත්‍රෙත් දකින්න පුළුවන්. සංගීතය කියලා කියන්නේ කට්ටිය මේකතු වෙලා මේ බුදුහාමුදුරු දීපු දේ මේ මේ මේ ප්‍රදියක් කඩලා මේ පැණි විතරක් වෙන් කරගෙන මේ වද අයින් කරලා ඒක නරක්ම වෙන විදියට අත ගන්න නැතුව අරසා කරලා තියලා තියෙනවා කාලයක් පවතින. ඒක එච්චර ලේසි වැඩක් නෙවෙයි. අපි දන්නවා දැන් අපි ඉගෙන ගන්න දේවල් කොච්චර ඉක්මනට අමතක වෙනවා කියලා. අද තියෙනවා මේ තොරතුරු තාක්ෂණය ඕන තරම් තොරතුරු එකතු කරන්න පුළුවන් කරනවා. ඉන්න තරම් මැට්ටෝ බලන්න කොච්චර තොරතුරු තිබුණත් ලෝකේ කරන අමනකම් තොරතුරු තිබුණාට වැඩක් නැහැ පාවිච්චි වෙන්නේ නැහැ. දැන් මේක කරන්න බැරි කොටසක් මේ. ධර්ම විනය හික්මීමක්. ඒ සාරිපුත්‍ර සංසම ගොනු කරනකොට මේ දසුත්තර සූත්‍රයේ උන්වහන්සේ කියනවා දසුත්‍රම් පවක්කාමේ ධම්ම නිබ්බාන පත්‍යා. දසුත්තර ධර්මී මම ඔයාලට දේශනා කරන්න හදනවා නිවන් යන්න. දැන් මේ කතා කරන්නේ සරුවත්න මේ සාරිපුත්‍ර සංසගේ බණාන්ට එකතු වෙච්ච පිරිසට. පර්ෂදයට කතා කරලා කියනවා වැත්නේ. මම දසුත්තර ධර්මයේ දේශනා කරන්න හදන්නේ නිවන් දකින්න. සර්වචනන්සේ උගන්වපු දේ ගොනු කරලා පිළි කරලා නිකන් අගලා හදනවා අලුව හදනවා වගේ හකස් කරලා දුක්ඛසන්ත ක්‍රියාය සම්බං ගන්ත ප්‍රමෝචන සියලු ග්‍රන්ථ ධර්ම යෝග ධර්ම අයින් කරලා ඒව මිදිලා දුක්ඛසන්ත ක්‍රියාය කියන උන්වහන්සේ එක එක කර්ම 10ක් කියන මුළු ධර්මයේම පෙළගස්සනවා එකේ කර්ම 10යි දෙකේ කර්ම 10යි තුනේ කර්ම 10යි නෝගේ ඛණ්ඩායම් 10ක් දේශනා කරනවා අන්තිම 10 කර්ම 10 දක්වා යනවා. ඒක ඔක්කොම ඉවර කරන්න මං හිතන්නේ මං වගේ මං බණ කියන්නේ කියව ටිකක් විස්තර කතා කරන මිනිස්සෙන්නේ මට අවුරුදු ගණක් යනවා. ඒ නිසා අපිට බෑ මේ සූත්‍රය දීර්ඝ කායයේ සූත්‍රයක් මේ දවස් දෙකේ බණ වලට ඉවර කරන්න. නමුත් මං හිතුවා පටන් ගන්නවා කියලාද. ඒ විදිහට කතා කරපේකමේ පළවෙනි කාරණාව 10 පළවෙනි එකේ කරුණු 10 දින පළවෙනි කාරණා විතරයි මම අද මේ වැඩමුළුවේදී සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ. ඒක කියන්න පුළුවන් දල වශයෙන් අර ඊට පස්සේ කියන ඔක්කොගෙම එකතුව තමයි ඔය තියෙන්නේ. ඊට කියන්න හදන හැමදේම කුඩුම්බිය තමයි. කියලා කැමිච්ච දේ තමයි. ඒ නිසා ඒක තුල තේරුම් ගන්න බැරි දේවල් තමයි ඊගාව කාරණා. ඒ වගේ 10 එකේ කාරණා 10 වෙනකොට දෙකේ කාරණා වලින් කියන්නේ ඕකම. තුනේ කාරණා වලින් මේ විදිහට මේ තොරතුරු අරිට භාෂාවක් ව්‍යාකරණයක දානවා වගේ. තොරතුරක් නොදන්න කෙනෙකුට අතින් අතට යවනකොට පෙළගස්ස ඕන හැටි. මේ මානව ඉතිහාසයේ පළවෙනි වෙච්ච වැඩ මේ. ඒක ඉස්සලා දැනුම ගොඩාක් තිබුණා. ඒක ඉස්සලා මේ බ්‍රහ්මනාගම තිබුණා. උපනිෂද් ධර්ම තිබුණා. එතනින් ගියාම ওই අරාබිකරේ වෙනමම ශිල්ප තිබුණා එකකවත් ඒ ගොනුව නැහැ. ඒ ගොනුව නැති නිසා අතින් අතට යනකොට මෙයා අකින දෙ නෙවෙයි ඊගාව එක නගිනියන. ඊගාව එක නම් අහගෙන ඉඳලා වෙන එකක් කියන්නේ. දැන් මේක ඝාතබන්ධනයකට වගේ යොමු කරාට පස්සේ ඒක තැනක වැරදුනොත් ගලන්නේ. ඔක්කොම හරියටම මේ දැලක් ගැට ගත්තා වගේ ගැට ගහලා තියෙන්නේ. ඒකට අන්තිම දක්ෂ සාරිපුත්තු ස්වාමීන් වහන්සේ එනිසා සමහර පසුකාලීන මේව කියවපු පසුකාලීන ආචාර්යවරු මේ අභිධර්මයේ වගේ දේවල් වලට මුල්ුනේ දැනුම ගොනු කිරීම පිළිබඳ මුල්ුනේ සාරිපුත්තු ස්වාමීන් වහන්සේ කියලා අද දක්වා මේක යනවා දිගටම. හැබැයි මේකේ තියෙන එක ලැපිල්ලක්වත් පාපිල්ලක්වත් වචනයක්වත් කාටවත් අයින් කරන්න බෑ. අයින් කරුවොත් හරියට මේ කම්පියුටර් එක තියෙන සර්කිට් එක කැලලක් ගැලවෙනවා. මේක එකක් අතර කරන්නේ. මොකක් අතර කරන්නේ? මුළු එකම දැනගන්න. අඩු ගානේ කටපාඩම්. ඒ කියන්නේ සුතමේ ඥානය. ඊට පස්සේ ඒක හපලා ගන්න පුළුවන්. මේ කියන දේ මේකත් එක්ක ගැලපෙන්නේ කොහොමද? අන්තර් සම්බන්ධතාව කොහොමද? පෙරපසු සම්බන්ධය කොහොමද? ඊට පස්සේ තියෙන උද්දුම්ම රසයක් තියෙනවා. ඒ සුතමේ ගත්ත දේ චින්තාමේ වශයෙන් ඒකට අපි අනු අනුමාන ඥාන කියනවා. ණය විපස්සනාව කියනවා. ආකාර පරිවිතක් කියනවා. තර්ක ඥාන කියලා කියනවා. අර දන්ත දැනුම තමගේ ජීවිතය දාලා කල්පනා කරලා බලනකොට මේ සරුවචනාතිකේ දැනුම මහා සාරිපුත්තු ස්වාමීන් ගුණ කරලා තියෙනවා ගුණවත් පිහිටුරුයි ධර්මවත් පිහිටුරුයි මේ වදයක් වන් දිගට තොරතුරු තියෙනවා ඊට පස්සේ ඒක භාවනා කරලා දවසට අද්දකපු වෙලාවේ අර කියලා තියෙන කාරණා දුනු පිළිබඳව අහලා දුනු ටිකක් අතගාලා ඊට පස්සේ ලුණු ටිකක් දිවි තියාගත්ත දවසේ තේරෙනවා ඔන්න ලුණු කියන්නේ මේකයි. ලුණු ගැන ඇහුවට ලුණු රස තේරෙන්නේ නැහැ. ලුණු අත ගන්න පැකට් කරාට ලුණු රස තේරෙන්නේ නැහැ. ලුණු ගැන PhD කරාට පොත් කියවට ලුණු තේරෙන්නේ නැහැ. දිවේ තිබ්බ ගමන් ලුණු කැටයක් ආ ඕක තමයි අරුවචනාසි බුද්ධ වින්දත් ওই ලුණු කැටේ ඕක රකපන්. දේවදත්ත බුද්ධ වින්දත් ඕකයි. කම්බි මුස්ලිම් මිනිස්සු බුද්ධ වින්දත් ඕකයි. අසප්පුරුෂේ බුද්ධ වින්දත් මිත්‍යා දෘෂ්ටිකේ බුද්ධි විඳක් සත්පුරුෂේ ලුණු එකනේ. ලුණු රසයි. ඒ වගේ තමයි මේ කියන ධර්මයේ කවදා හෝ තුලකට ගාගත්තොත් එකම විමුක්ති රසය තියෙනවා. ඒක කිසිම නෑ ගෑනු පිළිම වෙනසක්, ඒක කිසිම නෑ බුදුමගේ කාලේ දැන් කාලේ කියලා වෙනසක්, ඒක කිසිම නෑ ඉන්දියාවේ දැන්නේ කියලා වෙනසක්, ඉස්සර උනේ පස්සර උනේ කියලා වෙනසක්. ඉතින් අපි ඔක්කොම ඒ රසය තුලකට ගා ගන්න තමයි මේ එකතු වෙලා මේ කටයුතු කරන්නේ. ඒ නිසා මේකේ දිගට ගොනුව දිගේ යනකොට අපි මොනතරම් වටිනා සම්ප්‍රදායක උරුමක් කාර්යද කියලා හිතනවා. අපි මෙතෙක් කල මොනවද කර කර හිටියේ කියලා හිතනවා. මෙතෙක් කල් කෙරුවේ මේ ලාභයට සත්කාරයට බඩ වඩා ගන්න, කට වඩා ගන්න, කට කුටි කඩා ගන්න දඟලපු දඟලීද නිසාකට මේ වගේ නෑ. හොයන්න වෙලාවක්, අහන්න වෙලාවක්, කරන්න වෙලාවක් නෑ. නානා ප්‍රකාර නිදාතර කර්ම දෙකදී හිටියට මේක මේ දන්න නොදන්න තාක්කල් මේ කියන්න හදන දේවල් නොදන්න තාක්කල් දැන් උපහාසයට වගේ සර්වඥන්සේ සඳහන් කරලා තියෙනවා මුර්ගය කියලා. මනුස්සකම. මේක අත්දකපු දවසේ තමයි මිනිස්සෙක් වෙන්න පුළුවන්. ඒ නිසා අපි හිතාන්නම් ඉන්නවා අපි කෙලිකාරව තමයි අපි දක්ෂව තමයි අපිත් අපි අපි අර අර ශේෂ්ඨව දක්ෂෝ කියලා. මේ ਸਰවඥාන්සේ සඳහන් කරන මේ ධර්මය තුලකට ගා ගන්නකම් මේ අනවශ්‍ය දේවල් පිළිබඳව කතන්දර කොට කොට සම්පප්පලා කතා කර කර කය මහන්සි කරන ගත කරන තාකල් මගෝ කියන වචනේ පාවිච්චි මුර්ගයි ඒ මුර්ග භාවයේ නරක නෑ ඒක ඉදර මේක තොලකට ගාගත්ත දවසේ එහෙම සත්පුරුෂ පැත්තට යනවා එහෙම නැත්නම් සද්ධර්මයේ පැත්තට යනවා යෝනිසමස්කාර පැත්තට යනවා. ඒ මුර්ග තැන ඉඳලා ඒ යෝනිසමස්කාර පැත්තට සද්ධාර්මණය අනේක කාගේ විනිශ්චයද කොහොම වෙනවද කියලා කාටවත් මයිතියක් නැහැ. අපි පිටසක් සම්භාවනා කරනවා ධර්ම දේශනාවකට කවුරු තේරුම් ගන්නද නැද්ද කියන එක මොනම තාලෙන්වත් විනිශ්චය කරන්න ඒකේ නඩත් බෑ කියන කෙනාටත් බෑ සර්වඥාහන්සටවත් බෑ. ඒක තේරුම් ගන්න බැරිකම කාගවත් දුර්ලභම නෙවෙයි. තේරුම් ගන්න පුළුවන් නම් ඒ නම්බුකාරක මොකුත් නැහැ. ඒ හම්බුනොත් තුමා අන්න හරි රත්න වැඩි. ඉතින් සාවල කිසිසේත් මේ චාන්න බා මෙච්චර මහන්සිලා බණ කියලා දුන්නට ඔක්කොටම තේරෙන්න ඕනයි කියලා එහෙම ආයිතියක් නැහැ. බුදුහාමුදුරුවෝත් එහෙම අපේක්ෂා කරන සාර්ථක සාන්තිකෙත් නැහැ. ඉතින් බැන්නම් චින්තා මේ තේරුම් ගන්න බැන්නම් සුත මේ වශයෙන් තේරුම් ගන්න කියලා බලාපොරොත්තු තියෙනවා මිස වෙන්නේම නැහැ. හැබැයි හැම කෙනෙක්ම පෞද්ගලිකව බලන්න ඕනේ උපරිම රස උපරිම අත්දැකීම. උපදීම තොලකට ගා ගැනීම කරගත්තොත් ඒ කෙනාට පැහැදිලිවම අර කලින් සඳහන් කරපු චේතෝ විමුක්ති ඵලය හෝ චේතු විමුක්ති ඵල සමාපත්තිය දවන්න ලැබෙනවා. චිත්තක්ෂණ වශයෙන් හෝ දීර්ඝ කාලීන. ඒ විතරක් නෙවෙයි ලෝකෙට පුදුමාකාර සුන්දර කම්පන වේගයක් ආදර්ශයක් නිහඬ බණක් වෙන්න පටන් ගන්නවා. මේක ලෝකෙට අවශ්‍යයි. අද ලෝකෙ පෙළෙන තැරෙන තත්ත්ව දිහා බලනකොට මේක කම කරන දේවල් අල්ලගෙන ඒක අවශ්‍ය අවශ්‍යයි. නමුත් කරන්න පුළුවන් ඉන්නේ තමයි මේක තොලකට ගාගත්ත කට්ටියට විතරයි. අන්න එවැනි ධර්මයේ රසයේ පිළිබඳව මතක් කිරීමක් හඳුන්වා දීමක් කරාට පස්සේ සාරිපුත්තු ස්වාමීන් වහන්සේ තමන් යටතේ බණ භාවනා කරන භික්ෂු භික්ෂුණී පාසක උපාසිකා ඇත්තන්ට කියනවා ඒකෝ ආවසෝ ධම්මෝ බහූපකාරා ඇති මේ මම ගත කරන මුළු ජීවිතේ බුදුහාමුදුරුත් එක්ක මෙච්චර ලං වෙලා ගත කරපු ජීවිතේ එක ධර්මයයි මම දන්නේ ඒක භාවිතා කරන කෙනාට බොහෝ උපකාර කරනවා. ඒකෝ ධම්මෝ බහූපකාරෝ. ඛතමෝ ඒකෝ ධම්මෝ. අප්පමාදෝ. මොකද්ද මහණෙනියේ ඇසුරු කිරීමෙන් බොහෝ උපකාර ලැබෙන ධර්මය අප්‍රමාදී. ඉතින් අපි මගේ ජීවිතේ මේ වගේට නෙමෙයි වෙන විදියකට මේ අප්‍රමාද ධර්මයේ පිළිබඳව වචනේ ඇහෙනකොට ඒ ඇහිච්ච ස්වරූපය ගැන මතක් කරනවා නම් ඒක හරීම හාස්‍ය ජනක එහෙම නැත්නම් ඒක උප්පණ්ඩලයක් විහිළුවක් වගේ විජේත විදා විජාතික අබෞද්ධ ස්වාමීන් වහන්සේ නමක් අබෞද්ධ වෙන්න බැරි ස්වාමීන් වහන්සේ උනාට පස්සේ අබෞද්ධ ස්වාමීන් වහන්සේ නමක් පාඩපත් වෙලා මම ගිහිල්ලා කතා කරනකොට මේ ලංකාවේ දක්මන්තිපේ බෞද්ධ උපාසක කෙනෙක් විදියට ගිහියෙක් විදියට ඒ ශාන්තිමයිනෝ අප්‍රමාදී දන්නවද කියලා. මම දන්නේ නැහැ. ඉතින් කොහොමද වෙන බෞද්ධෙක් වෙන්නේ? බෞද්ධෙක් විසින් දත යුතු උපරිම පහාර ලබන ධර්මය දන්නේ නැතුව අපි මේ බෞද්ධයන් වශයෙන් කෑකෝ සංගහනවා අනුන්ට කියලා දෙන්න හදනවා ඒකට තට්ටු කරන අයට විරුද්ධව හටන් කරන්න හදනවා දන්නේ නැහැ. ඉතින් ඒක නිසා මම කිව්වා නෑ ඔබ වහන්සේට වැරදිලා කියලා. වැරදිලි වදින්න එපා මොකද මම අනිවාර්යෙන් බෞද්ධෙක්. හැබැයි මම බව ප්‍රමාදේ දන්නේ. ඊට පස්සේ කිව්වා උඹලා දින ඔලොමොට්ටලක තමයි ඔය කියන්නේ. උඹලා ධර්මද්වීපේ ඉපදිලා ලෝකයේ ධර්මයේ දෙන්න කට අරගෙන බලාන ඉන්නවා. හැබැයි මේ බුදුහාමුදුරු කිව්වේ මොකද්ද කියලා දන්නේ නැහැ කියලා. ඒ නිසා කවුද අසත්පුරුෂයා කවුද සත්පුරුෂයා කියලා අහන්නේ. මොකද සද්ධර්මය මොකද්ද අසද්ධර්මය කියලා දැනගන්න භාවනා කරන කෙනාට එච්චර අමාරු නෑ. ඕන කෙනෙක් කතා කරනකම් අහගෙන ඉන්න. එයාගේ වචන කීයක් ගත කරන පැයේ තප්පර කීයක් මේ අප්‍රමාද ධර්මය ගැන කතා කරනවාද කියලා බලන්න. එහෙම නැත්තම් එයා ඉන්නේ ප්‍රමාදයක, තමනුත් ප්‍රමාදයක, රටට ප්‍රමාදයක. මේ ප්‍රමාදී යන කතාව තමයි බුද්ධ ආගම කියන්නේ. බුද්ධ ආගමේ කටපොති කරන්නේ ගියොත් ප්‍රමාද බුද්ධ ධර්මයේ තියෙන්නේ අප්‍රමාදේ ආගමත් එක්ක වැඩි සම්බන්ධයක් නැහැ. ඒක ගැන ඕගොල්ලෝ ඉතර කැමති වෙන එකක් නැහැ මම මෙහෙම කියනවා. මම මම බෞද්ධ භික්ෂුවක් නිසා. මොකද එන්නේ එන්නේ කියන හොඳටම පැහැදිලි බුද්ධ ආගමට ගියොත් ධර්මයට පිටුපාඩක ප්‍රමාණයක් තියෙනවා. මොකද ඒකේ අහලවත් තියනවාද බලන්න බුද්ධ ආගමේ වැඩ කරනකොට අප්‍රමාද ගැන කතා කරලා අප්‍රමාදිත යොදවල අප්‍රමාද ක්‍රියා කියලා දෙන්න තැනක් නැත්තේ. ඒක මම මගේ මේ බෞද්ධ ජීවිතේ හැටියෙන් මං කියන්නේ. ඒ නිසා ගැටපේ පන්සලේ තිබ්බ එක සම්මන්ත්‍රණයකදී මට මතකයි ওই බෝගර ප්‍රේමරත් මහත්තයා මතක් කරා. පිටරටින් ආපු වක්කියකට මේ බුද්ධ ධර්ම જાති දෙකක් තියෙනවා ජනප්‍රිය බුද්ධ ධර්ම කියලා එකක් තියෙනවා. බුද්ධ ධර්මයේ කියලා එකක් තියෙනවා. ඔයගොල්ලන්ට කවදාකවත් බුද්ධ ධර්මය දකින්න හම්බ වෙන්නේ ඔයගොල්ලෝ දකින්නේ ජනප්‍රිය බුද්ධ ධර්ම විතරයි. ඔය ඇවිල්ලා හදිසියක බලන්නත් බෑ. නමුත් ඒක බුද්ධ ධර්ම කියලා හිතන්න බෑ. ඒක හරියට මේ අලි බලන්න නුවර පෙරහැර බලන්න යනවා. අලි බලන්න යන්න ලාහුකට. ඔය ඉන්නේ කී කරුවා. අපි දන්නේ උන් විතරයි 60 70ක් ආවට. අලියන්ගේ ස්වරූපෙට කියලා බලන්න සූයකට කියලා බලලා හරියන්නේ උන්ගේ පරිසරයට යන්න. හැබැයි එතකොට ඉතින් බෝතල් ලියලා තියලා යන්න ඕනේ. අලි බලන්න කියලා එන්න පුළුවන් වේද කියලා කියන්න බෑ. ඒ වගේ තමයි අද බුද්ධා. ඒක නිසා යම් කෙනෙකුට අවශ්‍ය නැහැ මේ සාරිපුත්‍ර සෝහන්සේ පෙරලා අපිට පෙන්වන දේ කෙනෙකුට බහූපකාර වෙන දේ ශාසනයට බහූපකාර වෙන දේ ඇහුවොත් කාට හරි කෙටියෙන් කියලා දෙන්න ඕන දේ අපි කොච්චර දැනගෙන හිටියද අපි කොච්චර මේක කටයුතු කරනවද අපි ඒක ඉස්සරහින් තියාගෙන ඉනවද කියලා බැලුවොත් අපිට දැනගන්න පුළුවන් අපි කාලයේ ප්‍රයෝජනවත් විදිහට පාවිච්චි කරනවා කියලා. හැබැයි මේ එහෙම නිසා එක එක පුද්ගලිකව ලැජ්ජ වෙන්න දෙයක් ඇත්තේ නැහැ. මේක මානවයෙකුට පොදු දුර්ලභමක්. බෞද්ධයන් දෙන පොදු දුර්ලභමක් හරිය කැමැති ආගමට බෙර ගහන්න ගිජ්ජි හොල්ලන්න පොඩි අරගෙන වටේ වටේ ඇවිද ඇවිද සාදුකීක ඉන්න කැමැති. ඒ අප්‍රමාදේ ගැන කතා කරුවොත් නෑ නෑ අම්මෝ ඉව කරන්න බෑ අපිට ඒවට තේරෙන්නෙත් නෑ ගැඹුරුයි. අපි මේ ප්‍රමාද ධර්මයක් තියෙනවා මතු පුදු වෙන මෛත්‍රී බුදුහාමුදුර ගාවට යන්නයි කැමැත්ත. ඒකේ ප්‍රමාදේ බව තේරෙන්නේ. මේ මතු වෙන බුදුහාමුදුර ගැන කතා කරනවා කියන්නේම ප්‍රමාදයේ පැහැදිලි අප්‍රමාදී පන්න ලබව කියන්න කිව්වොත් එහෙම එළියට ගිහලා කිව්වොත් නම් ගුටි ගන්නවා. නිසා මේ බණ කියන වෙලාවට ගීට්ටු වහලා තියෙනවා. එහෙම නැති වුණොත් එහෙම ගුටි කන්න වෙයි. ඔයගොල්ලෝ වුණත් විශ්වාස නැහැ මට. මොකද ඕගොල්ලන් ඕනේ මේ ආගම වවාගෙන, පින් කරගෙන, කටමල්ල පුරවගෙන මතු බුදු වෙන බුදුහාමුදුරු ලව්වා නිකන් එයා කන්ඩිය රූම් එකේ බෙන්ජ් එක කියලා බහින වගේ නිවනට යන්න ඕන කරනවා මිසක් කිසිම කෙනෙකුට ඕනකමක් නැහැ මේ අප්‍රමාදය හරහා ඒ බුදුහාමුදුරු ගත්ත ප්‍රයත්න වගේ දුෂ්කරවත හරහා ඉදිරිය යන ගමනක් ඕනකමක් නැහැ. ඒක තේරෙනවා කට්ටියත් එක්ක දවස් 3-4ක් එකට ඉන්නකොට. කොච්චර සුඛෝපභෝගී කරගන්න හදනවද කොච්චර මේ නිවන තමයි ළඟට ගෙන්නන්න හදනවද එතෙන්ට යනවා වෙනවා. මේකකින්වත් මම ඔක්කොක්වත් මම උත්සාහය කරන්නේ නෙවෙයි හදන්නේ. ඒ මොකද මුළු ත්‍රිපිටකයම ඉංග්‍රීසියට දාපු පාලි ටෙක්ස් සොසයිටි එකේ ලෝක ප්‍රසිද්ධ හැම දක්ෂ කට්ටියම එකතු වෙලා ඒගොල්ලෝ බැලුවා මේ බුදුහාමුදුරෝ කියන වචනේ බුදුහාම කියන දේශනා බුදුහාමරගේ අර්ථය කෙටියෙන් කියලා දෙනවා නම් කොහොමද කියලා දෙන්නේ කියලා බලන්න. බුද්ධම පටලවිල්ලකට කියන. කිසි කෙනෙකුට හිතා ගන්න බැරි වුණා කට්ටියක් කිව්වා බුදුරජාණන්සේ කියන්නේ සියලුම දෙයක් අපි වෙලා තියෙන චතුරාර්ය සත්‍යය කියලා. තව කට්ටිය මිනිස්සු උඹලට තේරෙන්නේ ඒකේ තියෙන පටිච්චසමුප්පාදය කියලා. තව කට්ටිය කෝ ඔය මොනවද ඔයගොල්ලෝ කතා කරන්නේ මේ සීල සමාධි ප්‍රඥාව වෙන තියෙන්නේ ඒ ඔය ඌ වෙන මොනවද කියලා. තව කෙනෙක් අයියෝ මේ ගොල්ලෝ පිස්සු කෙලින හැටි මේ අනිච්ච දුක්ඛ නැත්තන්නේ ඔක්කොම තියෙන්නේ. තව කට්ටිය කෝ නෑ මේ රාග ද්වේෂ මොහේ ඔක්කොම තියෙන්නේ. තව කඩ පිස්සු හදා ගන්න දක්වා මේ සම්මාදිටි සම්මා සංකල්ප කියන්නේ ආර්ය අෂ්ටාංග මාර්ගයේ තියෙන කියන එක්කිනෙකුටවත් ආතපතයක් මූල ධර්ම හදාරන්න ගියොත් ඔය විශ්ව විද්‍යාලවලයි අනම්මනම් පිස්සු කියන පිස්සු හොඳ හැදිච්ච කට්ටිය ඉන්න හොඳ පිස්සු තියෙන වල වැඩිම ඔය පීර පීර ගනු ගොනු කරන එක තමයි. අහන්න බලන්න බුදුරජාන්සේ දේශනා කරපු එකේ මොකද්ද පින්ඩාර්ථය කියලා. තේ එකක් බීලා ඇවිල්ලා වාඩි කරන පැය ගණන් කියවයි. එකෙකුටවත් පටන් ගන්න තැන දෙරෙන්නේ නැහැ අතර තියෙනවා. ඉතින් ඒ නිසා මේ මතයට එනකම් මාත් හිටියේ ඒක ගොනු කරන්න බෑ. බුදුරජාණන් වහන්සේ ගොනු කරන්න බෑ ඇත්ත තමයි පරිසම්පාදයේත් ඇත්ත චතුරාර්ය සත්‍යයත් ඇත්ත. ආර්ය අෂ්ටාංග මාර්ගෙත් ඇත්ත. අනිච්ච දුක්ඛ නැත්තම් ඇත්ත. සීල සමාධි ප්‍රඥා ඇත්ත. රාග ද්වේෂ මොහ ඇත්ත. ඉතින් හත් දෙයිනේ මේ ගෙදර වැඩ කරන ගමන් දරුවා මල්ලට අකිනවා ඔක්කොම ඉගෙන ගන්න කිව්වොත් පොත් මෙච්චර විතර උසක් තියෙනවා ඉගෙන ගන්න. පුළුවන් වේද විනාඩි 5ක් භාවනා කරන්න. ඉවරයක් කරන්න. වේයකටවත් ඉවර කරන්න හම්බ වෙන්නේ. වේ ගුලකට ඉවර කරන්න හම්බ වෙන්නේ. බලන්න මෙතෙන්දී සාරිපුත්‍ර සාංශ මේ සියලු ප්‍රශ්න වලට එක උත්තරේ දෙනවා. නමුත් මේ බහූපකාර එක ධර්මයක් තියෙනවා. අප්‍රමාණ. ඊට පස්සේ ඉතින් අපිට අපිට කීතයක මේ උගතුන් බණ භාවනා කරන්නේ නැතුව පොත් පෙරලන්න ගියොත් කොච්චර අමාරුකට වැටෙනවද? ඒකෙන් පේනවා මේගොල්ලෝ මොනවද හොයන්නේ කියලා. නමුත් තමන් භාවනා කරලා චේතෝ විමුක්ති ඵලයේ හෝ චේතෝ කුලිති ඵල සමාපත්තිය බලාපොරොත්තු වෙනවා නම් අපිට කිටි කිටි කියන්න බෑ. මේ ඉදිරිපත් කළ යුතු එක දෙයයි තියෙන්නේ. බහුපකාර වෙන එක දියයි තියෙන්නේ. ඒක දන්නේ නැතුව මේ අනුන්ට උගන්වන්නයි PhD ගහන්නයි බුද්ධ학ම ආඩම්බරය කරගන්න ගියොත් අඹ ගහලේ පැටලුනා වගේ. මී වැද්දේ කියලා මීයක් කඩන්න ගිහලා ඔළුවට මීමැස කරකිනවා. ඒක කිලෝරක් නැහැ. ඒ නිසා තමන්වත් අඩු ගන්න මේක තේරුම් ගන්න පුළුවන් නම් බුදුන් දේශනා කළ සාරිපුත්තු ස්වාමීන් වහන්සේට අනුමත කරන ලද එක ධර්මයක් තියෙනවා. ඒක තමයි මේ මුළු දසුත්තර සූත්‍රය යන්නේ ඒක දිගේ. ඒක තමයි අප්‍රමාදී. අපි කොහොමද අවුරුදු 2600කට පස්සේ වෙන රටක පරම්පරා ගානකට පස්සේ මේ කියන අප්‍රමාදී බුදුන් අදහස් කරපු අදහස බුදුහාමුදුරගේ අර්ථකථනය අපිට තියෙනවා. අපිට තේරෙනවා මේ අප්‍රමාද කියන වචනේ තේරෙනවද කියලා බැලුවොත් අප්‍රමාද කියන වචනේ අපේ සිංහලේ ඇත්තෙම නැහැ. හැබැයි වාසනාවට තියෙන ප්‍රමාදය කියන එක සිංහලේ හැමතැනම තියෙනවා. සිංහලයා ඕනේ වැඩක් කරන්න කියන ප්‍රමාදය අද බනට එනකොට මම පැය භාගයක් ප්‍රමාදයි. තේරුණාද? මේ තමයි ජාතික ලකුණ අපේ. ඕනේ වැඩක් කරන්න කියන පැය භාගයක් පමණයි. ඒක තේරෙන නිසා හටි ලේසි අප්‍රමාදී තේරුම් ගන්න. සංසන්දනාත්මක. ඒ නිසා මතක තියාගන්න යමකට අපි පමා වුණා අප්‍රමාදී නැහැ. කලට වෙලාවට හරියට වැඩේ කරන්න අප්‍රමාදී. ඒක නිසා අපිට අප්‍රමාදී කියන නරක වචනේ හරහා විහිළුවක් හරහා එහෙම නැත්නම් උප්පණ්ඩනයක් හරහා උපහාසයක් හරහා අප්‍රමාදය සාක්ෂි කරගෙන අප්‍රමාදී තේරුවා. නමුත් ඒකමද සරුවචනාදි කියපු අප්‍රමාද. ඒකමත මේ මහා සාරිපුත්‍ර සංඝසේ දේශනා කරන අප්‍රමාදී කියලා බැලුවොත් මම මේ කරුණ ඉදිරිපත් කරන්න හදන්නේ පොඩ්ඩක් හදිසි වෙන්න එපා. පොඩ්ඩක් ඉවසලා බලන්න ප්‍රමාදේ නැති වෙච්ච පමණින් නැත්නම් අපි දන්න විදිහට මේ වෙලාවට වැඩ කරනවා කියන එක පමණින් අප්‍රමාදයේ අර්ථකථන වෙනවාද කියන. ඉතින් එතකොට මේ බුදුම ස්වාමීන් වහන්සේලා මේක පොඩ්ඩක් තව තේරුම් ගැනීමට මේක විදහ දක්වන පතුරු ගහලා පෙන්නන විසුතුරු කරලා පෙන්නන ක්‍රමයක් තියෙනවා. ලෝකයේ ওই පෞල් කණ අය වගකීම් තියන අය එහෙම නැත්නම් ඔය ආගම ධර්ම කටයුතු කරන අය හැම වෙලාවෙදීම තමන්ගේ කළ යුතු යුතුයකම් වෙනුවෙන් විශාල වෙහසක් ගන්න. විශාල දුක් ගෙනිලා ගන්න. විශාල කායික මානසික වෙහස ගන්න. දරුවන් කෙරෙහි යුතුයකම්, රට වෙනුවෙන් යුතුයකම්, තමන්ගේ සෞඛ්‍ය පිළිබඳ යුතුයකම්, කායික මානසික පුදුමාකාර වෙහසක් ගන්න. ඉතින් ඒ යුතුයකම් පමා නොකර අප්‍රමාද විශ්ත කරන්න පුළුවන් නම් එයාට සමාජයේ ඒ සමාජිකත්වය ලැබෙනවා. පවුලේ පවුලේ සමාජිකත්වය ලැබෙනවා. රටේ පුරවැසිකම ලැබෙනවා. එයා සාමාන්‍ය මේ කලිතු යුතුයකම් කිරීමාදී පතනන විච්ච කෙනෙක්. අඩු ගානේ ඉන්න තාකන කෙනෙක්. වෙලාවට වැඩ ටික කරන්න හදන කෙනෙක්. නමුත් මේ බුරුම ස්වාමීන් වහන්සේලා කියන මම හිතන මේ ටික තේරෙනවා කියලා හිතාගෙන යුතුයකම් වගේම චාරිත්‍ර වගේම අයුතුයකම් වගේකුත් තියෙනවා වාරිත්‍ර වගේකුත් තියෙනවා. හැම කෙනෙක්ම කළ යුතු යුතුයකම් තියෙන අතර අයුතුයකම් වගේක් තියෙනවා. හැම කෙනෙක් කළ යුතු චාරිත්‍ර වගේම වැරකී යුතු වාරිත්‍ර වගේක් තියෙනවා. මෙන්න මේ වාරිත්‍ර වශයෙන් නොපට නොකට යුතු අයුතුයකම් වැළැක්වීම අපි කොච්චර අප්‍රමාදද ප්‍රමාදද කියන එක තමයි අපිට මේ යටිපහුව වෙලා තියෙන කාරණා. තමන් අතින් මේ යුතුයකම් ඉෂ්ට කරන්න ගිහිල්ලා හෝ අසාධාරණකම් අයුතුකම් ධර්ම අධර්මකම් කොච්චර සිද්ධ වෙනවද ඒක අපි දන්නවද? ඔකෙම අපි චාරිත්‍ර කරන්න ගිහිල්ලා වැලකේ යුතු වාරිත්‍ර ධර්ම නොකල යුතුකම් පිළිබඳ අවබෝධයක් තියෙනක බැලුවොත් අපි මොන්ටිසෝරි පන්තිවත් නැහැ. කිසිම කෙනෙකුට හැඟීමක් නැහැ. අපි මේ ගත කරන ජීවිතය පරිසරය හානි කරන පැත්තෙන් කොච්චර අයුතුකම් කරනවද? විශ්වයේ රත් වෙන එක සම්බන්ධයෙන් අපි දැන නොදැන මේ යන රැල්ල දිගේ ගිහිල්ලා අපි මේ පැවිදිනකින් පිටු දාන විදියට. ඉතින් මේ මගේ සැප පිණිස සහ අපේ සැප පිණිස අනුසූරා කෑම. තමන්ට වෙලාව හම්බෙච්ච වෙලාවේ සූරා කෑම ඇති. ඒක කියන ප්‍රශ්න නැති. මගේ සැපට නේ කරන්නේ ඉතින් ඔක නොකර බෑනේ. අපි කට්ටියගේ හැපෙන්නේ කරන්නේ. හම්බෙච්ච හැම එකම එකයි. දෙසරයක් හිතන්නේ හම්බ වෙච්ච ගමන් කුට්ටි කඩා ගන්න කිය ගමන් අයිතුකම් කරනවා අසාධාරණකම් කරනවා අධර්මකම් කරනවා ඒ අසාධාරණකම් වල සමහර ඒවා හිරේ වැටෙනවා සමහර වන නම්බුකාර කට්ටියක් කරනවා නම්බුකාර කට්ටිය වනීති වලට දාලත් නැහැ ඉතින් අපි පුළු පුළුවන් ඇත්තෝ ඒ ටික කරගෙන යනවා එතකොට මේ එක්කෙනෙක් දෙන්නේ අසාධාරණකම් කරන නිසා අයිතුකම් නිසා තැලෙන පෙලෙන පීඩිත ජනතාව මෙතකයි කියන්නේ නිකමට හිතන්නේ අපි මේ සැපසීමේ කටයුත්ත කරගෙන යනකොට මේ සකල සිරින් පිළිසිරි ලංකාවේ ධර්මදීපේ සම්බත් සම්මා සම්මා දිට්ඨිය කියන කට්ටියනේ. අපි මේ කරගෙන යනකොට ඒක නැති මිත්‍යා දෘෂ්ටික ඇතු පිළිබඳ අපි කොහොමද හිතන්නේ? අපි ඒගොල්ලොත් හිතනද මේ අපේ මට්ටමේම කට්ටිය කියන නැත්නම් අපි ඒගොල්ලෝ අව탁සිරු කරනවා. ඒ කරන අයිතිකත් කවුද අපිට අයිතියක් දුන්නේ? ඒ මනුස්සයා මිත්‍යා දෘෂ්ටිකයි කියලා ඒ මනුස්සයා අපි ඔගේ වැඩ කරන්නේ නැහැ කියලා පහත් කළා සලකන්න. මේවා බුදුහමතුරු දකින්නේ නොසන්දාල කම් කියලා. අයුතු. ඊට පස්සේ වැත්තක දානකොට තිරිසනෙක් එක්ක කල්පනා කරනකොට උගෙන් වැඩ ගන්නකොට අපි හිතන්න කොච්චරක් විදියට උගේ පහසුකම් ටික අපි දෙනවද? උගේ අයිතිවාසිකම් පිළිබඳ කතා කරනවද කියලා. කවදාකවත් හිතන්නේ නැහැ නේ ජීවිතයක් තියෙන උට ඌත් සැප කැමති කියලා. කද්දාවත් නැහැ කියන්නේ. ඒකත් ඊටසනවා. ඌ වැඩ කරන්නේ මට. පුළුවන් තරම් වැඩ කරනවා. අපි කියන්නේ කඹුරක. ඉතින් ගස්කොලන් වලට ගස්කොලක් එක්ක වැඩ කරනකොට කොච්චර ප්‍රයෝජන සලකලා වැඩ කරනවා නැත්නම් ඌට කතා කරන්න බැරි නිසා ගස්කොලන් වල කතා කරන්න බැරි නිසා අපිට මනාපෙට අපි අසන්නෙලා ගන්නවා. ඊට පස්සේ ගහට කොලට ගඟට දුන්නට අපි සලකන හැටි දිහා බලන්න පොදු වස්තු වලට හම්බෙච්ච වෙලාවේදී අපේ පහසුව පිණිස අපි ඒක පාවිච්චි කරනකොට ඒ පිටිනල් පීටි වෙදී අපි අතර තියෙන දුර්ලභකමක් අපි කියනවා වාරිත්‍ර ධර්ම එහෙම නැත්නම් අපි ළඟ ශික්ෂණයක් නැහැ අශික්ෂිතකම කියලා කියනවා මෙන්න මේක පිළිබඳව කවුරු හරි අපිට පෙන්නලා දුන්නොත් මරා ගන්න බලක මෙන්න මේ විදිහේ ප්‍රමාද වැඩ වර්ගයක් තියෙනවා අසාධාරණ වැඩ වර්ගයක් කරනවා අයුක්ති වැඩ වර්ගයක් කරනවා නොකොට යුතුයම් කරනවා කියලා කවුරු හරි කිව්වොත් අපේ නම්බුකාරකම මරණයට එහා යනවා. නම්බුවේ ජීවත් වෙන මනුස්සයාට ආනම්බුව මෙල්ලා දුන්නොත් මරණයට එහා. ඉතින් භාවනා කරනකොට අපි බලන්නේ කරන්න තියෙන යුතුයකම් කරන එක නෙවෙයි. අපි අතින් සිද්ධ වෙන අයුතු නොකට යුතුයකම් නොකිරීම වෙනුවෙන් අපි කොච්චර අප්‍රමාදද කියලා. ඒක හරියටම වෙලාවට කරනවා දැක්කේ. කද්දාක හිතපු නැති විශයක්. කවුරක්වත් හිතපු නැති විචාරය. ඒ නිසා අප්‍රමාදය ගැන කතා කරන මහා ලාරිපුත්‍ර සාන්ත මතක් කරන්නේ මේක බහූපකාර දෙයක්. ඒක නිසා අප්‍රමාදය තියාගෙන ඉස්සරහින් තියාගෙන ඒක සම්පාදනය කරන්නට යනකොට අපේ ප්‍රමාදයේ ඝන බහලකම ප්‍රමාදයේ තියෙන පැතිරිච්ච ස්වභාවය අන්ධකාරය මෝඩකම මෙන්න මෙච්චරයි කියලා අපි දැනගත්තේ නැතුව කදාක ප්‍රමාදය අයින් කරන්න බෑ ප්‍රමාදේ ප්‍රමාණ කරන්නේ නැතුව ප්‍රමාදය අයින් කරන්න බෑ නිසා අපි අන්ධකාරයේ ප්‍රමාදයේ ගත කරන කෙනා අප්‍රමාද පහන පත්තු කරලා ඒ පහන් ආලෝකයේ ආභාවේ ප්‍රකාශ ශක්තියෙන් බලනවා ඒ පහන වැඩ කරනකොට කොච්චර ආත්මස අන්ධකාරය යට කරලා තියෙනවා. ඒක නිසා අපිට අප්‍රමාදිකන අහන්නත් කලින් හිතේ සම්පූර්ණ ප්‍රමාදයක් කියන සමීකරණයට ගියෝ අප්‍රමාදයේ දැම්මට පස්සේ අපිට පේන්න තියෙන මෙතෙක් සංසාරේ කරපු ජනකාය ජන විඥානයේ තියෙන විශාල සෙනගතර කෙරෙන වර්තමානයේ හරස් කරගන්න සම්නික්කර ප්‍රමාදයක තියෙනවා. අන්නේ ප්‍රමාද සංසාරේ ගත කරපු අපි ප්‍රමාදේ වැටි ගත කරන මනුස්සයන් සහ සතුන් ඉන්න රටක ජනතාවක අපි මේ අප්‍රමාද පහන් දැල්ල උච්චක් ඉදිරියට පවත්වාගෙන යන්න උනන්දු වෙනවද නැත්නම් භවිකීමක් කරගෙන තියනවද කියලා බැලුවොත් ඒකයි මම කිව්වේ අහලවත් නැහැ. කර යුතු උපකරණ දන්නේ නැහැ. කොහොමද කරන්නේ කියලා දන්නේ නැහැ. ඒක නිසා සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේ පෙන්වන්න නැත්නම් බුදුහාමුදුරුවෝ අදහස් කරපු අප්‍රමාදේ දැනගන්න වැදගත්ම දේ තමයි අපි නොකට යුතු නොපනත්කම් කිරීම. අතින් කොච්චර ප්‍රමාදද කොච්චර වසංගනවද කොච්චර නොසලකයිද කොච්චර බයද කොච්චර එක ෂට මායාවිකමින් වහලා තියෙනවද කියලා බැලුවොත් අපි ළඟ තියෙන සෑම දැනුමකින්ම අපි කරන්නේ අපේ තියෙන නොසන්ඩාවකම වහණ්ඩයි තමයි දැනුම කියලා කියන්නේ. තුංගා දැනුම තියෙන කරට හොඟා නොසන්ඩාවකම වහණ්ඩ වෙලා ඇති. ඒක ඉච්චර දැනුම පස්සේ. දැන් පොඩි දරුවෙකුට වසන් ගන්න මොකක් කරද කිසිම දැනුමක් ඕනේ. අවුරුදු 6 වෙනකන් දරුවට අසාධාරණයක් වෙන්නේ නැහැ මොනවා කරන්නේ ඌට මොනම දැනුමක්වත් ඕනේ නැහැ. නිසා දැනුම වැඩි වෙන්න වැඩි වෙන්න ඒ කියන්නේ බෞද්ධ ලෞකික ඥාන ගැන මම මේ කතා කරන්නේ. ඒ කියන්නේ ඒක අමු කට්ටය, රෙට්ට පිටතල පරට්ටය. එච්චර. ඒකයි ඒක ඉස්සරහින් පණි ඉස්සරහින් තියාගෙන බර ගන්න පිටිපස්සේ අර නොකොට යුතුකම් කියනවා. මේ මම පිට මිනිස්සුන්ට මේ දොස් කියන්න හදන නෙමෙයි මම මේ කියන්නේ ඇතුලේ ඉන්න යකා ගැන මම කියන්නේ. Taman ඇතුලේ තියෙන තියෙන මේ ෂටගති, මායාවී ගති, වංචනික ගති වසන්දයි. අපි මේ නිදහසට කරුණු දහසකුත් ඉදිරිපත් කරගෙන කියපු පචේ වහන්න පචදාහ කිය කියා යන ගමනක් තියෙනවා. මේ සාරිපුත්‍ර සංස්කෘතික යන්න ඕනේ නම් ඉස්සල්ලාම දැනගන්න අපිට මේ අසාධාරණය අයුක්තිය නොපට යුතුකම් විදිහින් අපි කරලා ඒක සාමාන්‍යයෙන් කියන්නේ ලේසියටත් පහසුවටත් දැන දැන වැරදි කරනවා. එහෙම වුණා. නිදහසට කියන්න කරුණු තියෙනවා. නැත්තම් හදලා කියනවා. ඔච්චරයි මනුස්ස ජීවිතේ ගැන වෙන මොකක්වත්ම නැහැ. මම මේ කියේ බයිලාවක් බන නෙමෙයි. මේක බයිලා. ලේසියට පහසුරක් දැන දැන වැඩි කරනවා. එහෙම උනන් නිදහසටත් කියන්න කරුණු තියෙනවා නැත්තම් හදලා කියනවා. ඉතින් කොහෙද අපි යන්නේ ප්‍රමාදයකට අප්‍රමාදයකට කියලා බලන්න උදේ ඉඳලා හැන්ද වෙනකම් අපි මේ જાති කතා කතා කරනවා. කරන පුරුදු කරන ඇබ්බැහි කරන රුචි අර්ථකම් තේරම තියාගන්න. ඒක සාවධානීකරණය කරන්න හොඳින් හෝ නරකෙන් හම්බ කරනවා. අර කවුරුත් ওই ටවුන්සෙට ගැලපෙන්නේ නැහැ ওই යොහ කරන ඕ කිතුල් ගහට ගිය මිනිස්සයා කීප කතාව දන්නවද? අයිතිකාරය එනකොට මු බහිනවා. කොහෙද යකෝ කිතුල් ගන්න? මම මේ මාසින තනකොළ ටිකක් අපන්න ගියා. කොහෙද යකෝ කිතුල් ගහේ තනකොළ? ඒකනේ ඔය බහින්නේ. හොඳට කල්පනා කරන්න තමන් දවස පුරා මේ අනුන්ට දෙන හේතු කාරණු දැක්කීමේ කිතුල් ගහට නැගපු මිනිහා කරන වැඩේ. ඒකෝට අපිට කොච්චරක් දවසක කරන්න වැඩ ටිකක් තියෙනවාද? ඒ හැම වැඩටම කියන්නේ කරනවට වැඩිය යමක් නොකර ඉඳ ඉන්න පි. කරන හැම දෙයකම ඔගොල්ලෝ බණීවි මට මම සාධාරණයි බයින් එක ඇත්තම සාධාරණයි. හිතාමතා කරන හැම දෙයක්ම ෂට ගතියක්, චපල ගතියක්, වංචන ගතියක් වහන්න කරන බැලෙන්න. මොනම හොඳ නිෂ්පාදන හෝ අප්‍රමාදී බැලන මොනම දෙයක්වත් හිතල මතක කරන්නේ නැහැ. හිතාමතා කරන සියල්ලම තියෙන්නේ සම්බේ සංඛාර දුක්ඛ. අහලා තියෙනවද? සම්බේ සංඛාර දුක්ඛ කියන එක සංස්කාර ගැන හිතාමතා කරන වැඩ. සම්බේ සංඛාර අනිච්චයි. හිතාමතා කරන සියල්ලම දුක පිණිස පිටනවා අනිත්‍ය පිළිස පිළිටනවා අප්‍රමාදී කියන්නේ යමක් නොකර සිටින්න පුළුවන් හැකියාව බලන ප්‍රයත්නය. පරියන්කට ගියාට පස්සේ හොඳට පట్టල වාඩි වෙනවා සමබර කරලා හිතාමතා කරන චේතනාපූර්ව කරන සියල්ල වැඩ අදිස්ථාණයෙන් නතර කරනවා. නතර කරලා මේ ඉන්නවා කියන එක මැරිලා නැහැ කියන එක නිින්ද ගිහලා නැති බව ක්ලාන්ත වෙලා නැති බවට 100ක් අප්‍රමාදයි. ඔය තමයි මුළු දසුත්තර සූත්‍රයේම සම්පින්දනේ මම කියන්නේ. පරියන්කෙට ගියාට පස්සේ සම්පූර්ණ හොඳට වාඩි වෙලා හොඳට පටල කරලා දෙන්න. ලිහිච්ච ස්වරූපෙන් තියාගන්න හැබැයි. පහක හොඳට හරි පරිගය එක ප්‍රශ්නයක් නෑ. විනාඩි කීපයක් හොඳට හරි පරිගයලා <coughs> ඉරියව් ඉරියවට හිතේදලා හෝ නැත්නම් ආයාසයෙන් තොර වෙන හුස්මට හිත යොදලා මොකද වෙන්නේ කියලා බලනින්න මේ චිත්තක්ෂණය අපි දැන් මෙහෙටි දිගට අප්‍රමාද චිත්තක්ෂණයක් කායික ක්‍රියා නැහැ වාචසික ක්‍රියා නැහැ චේතන නැහැ බලන්න කොච්චර වෙලා දින්න පුළුවන් කියලා දාපු ගමන් ලාහට ගෙම්බ එකතු කරනවා වගේ ඔන්න අතීතයට පයි ඔන්න අනාගතයට පයි ඔන්න වෙන කෙනෙක් ගැන හිතනවා ඕන වෙන දැනකට යනවා. පැතුලටත් උදේ යනවා. ඒකට මේ බුදුහාමුදුරුවෝ පෙන්නපු සාරිපුත්‍ර ස්වාමීන් කියපු මමත් මේ සිල් අරගෙන සිල්ලුතුන් මැද ඉඳගෙන අනුන් දෙන දානයක් කාලා දෙන පැතුරක පුදියාගෙන ඉන්න මමත් අදිස්ථාන කරාට මට මේ අප්‍රමාදයට යන්න පුළුවන් මේ ඉන්නේ එන ගහන්න gediy පිටින්ම මම දැන් මෙතන බලන්න පැතුරටත් නොකිය පිට යන්නේ අන්න එතකොට හිතා ගන්න පුළුවන් <clears throat> අප්‍රමාදේ දැනගත්තට බුදුහාමුදුරුවෝ කියන මට මෙන්නම් දන්නේ නැහැ නමුත් අඩු ගන්න අපිට බැහැගත්තට පස්සේ මේ හැම ඇබ්බැහියක්ම හැම පුරුද්දක්ම හැම රුචර්චකමක්ම හැම දැනුමක්ම කරන්නේ මොකද්ද අර මොහොත තියන්න දෙන්නේ අතිකරණාලුකපයි පණින හැම වෙලාවකම අපි සාමාන්‍ය ආධුනික වෙනකන් ඉතින් පමන දැන් පමන එක්ක අතීතේ එක්ක අනාගතේ එහෙම නැත්නම් වෙන දැන එහෙම නැත්නම් වෙන කෙනෙක් ගැන නමුත් අපි මේ පරාදම නැහැ අපි අප්‍රමාදී කියනකොට යන්තම් ලුණු කැල්ල ලුණු පොඩ්ඩක් දිවේදී භාවය දැනගන්න මම දැන් මෙතන ඉන්න බව කිසිම දෙයක් නොකර වෙන දෙයක ඉඳ ඇරලා ඉන්න බව දැන ගැනීම ඉන්න බවට අපි කියන අප්‍රමාදී මේකයි ලෝකේ තියෙන ලොකුම පින කියලා ගන්න එකට කියනවා ඒ බව දැනගැනීම මෙතන ඉන්න කවුරක්වත් පිළිගන්න ගන්නෑ. එහෙම මේ ඉන්න එක තමයි ලෝකේ තියෙන ලොකුම පින කියලා. ඒගොල්ලන් කියනවා ඉතින් ලොකුම පින්කම කියනවා නම් බෙර ගන්න එපා. ගිජ්ජි හෙල්ලෙන්න එපා. ස්තෝත්‍ර කියන්න එපා. සෙනග වට වෙලා ඉන්න එපා. දාඩිය ගඳ ගන්න එපා. මොකක්වත්ම නැහැ. පැය ගාන කෝක කිව්වත් ඔය තියෙන උරුල ගතිය හිතේ තියෙන ගඳ ගන්න ගතිය නම් හරි. මම ඒකට මේ තට්ටු කරන්න තරහට නෙමෙයි මම මේ කියන්නේ. මටත් ඉඳගෙන එක දිගට ඉන්න පුළුවන් මිනිහෙක් නෙමෙයි. මගේ හිතත් පණ. මම මේ පෙන්වන්න හදාන්නේ අපි යම් ආකාරයකින් මේ අප්‍රමාදයේ කියන එක වර්ණලා ගත්තට ඒක අපි හිතාගත්තොත් මේක තමයි ලෝකෙ තියෙන ලොකුම පින්කම මට හැම හැකියාවකින්ම. මම උත්සාහ කළොත් ඊගා චිත්තක්ෂණය මම දැන් මෙතන ඉන්නවා. ඊගා චිත්තක්ෂණය මම දැන් මෙතන ඉන්නවා කියන එක විතරයි ආයේ අරක කරන්න මේ කරන්න අරක හිතන්න මේක අධිෂ්ඨාන කරන්නේ නැතුව යන්න උත්සාහ කරන්න ගත්තොත් අපි කොඳු වෙන පළ නැති සත්තු බවට අපිපත් වෙනවා. කාට ප්‍රතිසාර කරන්නේ මේ චිත්තක්ෂණේ මේ මම දැන් මෙතන හිටියට ඊගා චිත්තක්ෂණේ වෙන්නේ යන්න පුළුවන් වෙන්න පුළුවන් වෙන්නත්. අපිට ඕනකම තියෙනවා. සිල්වන්තයි. අපි අධිෂ්ඨාන කරගෙනත් තියෙනවා. කරලා හරි ගිහිල්ලත් තියෙනවා කලින්. ඊගා චිත්තක්ෂණේ මොනවා කියන්නේ? ඒ නිසා අපි භාවනා නොකරන බණ නාපු ජීවිතයක් අරගෙන බලන්න දවසක්. මේ උත්සාහ කළ නැතුව. එතකොට එවැනි වෙලාවක අපි ගත කරන දේ කාගේ න්‍යාය පත්‍රය අනුවද වෙන්නේ කියලා හිතන්න. බණ භාවනා කරන්නේ අප්‍රමාද දන්නේ උත්සාහ කරන්නේ. උදේට හැන්දෑනක අපි වැඩ. කාගේ න්‍යායයටද අපි මේ වැඩ කරන්නේ? දැන් මගේ න්‍යායයට දැන් අපි බන අහලා අප්‍රමාදී ඉඳ හදලා මේක කරපන් කිව්වට ඉන්නේ නැති බව දන්නවා හිත. දැන් බුදුහාම දීපු න්‍යායපත්‍රයට ඉන්නේ නැහැ යා. සාරිපුත්‍ර සාන්ති දීපු න්‍යායපත්‍රයට ඉන්නේ නැහැ. අප්‍රමාදී ඉන්න න්‍යායයට දන්නේ නැහැ. ඉතින් එහෙම ඉන්නකොට හිතලා බැලුවොත් හිතන්න එපා. හිතන එක නෙමෙයි මම මේ කියන්නේ භාවනා කරනවා කියලා. ඉතින් බලන්න න්‍යායක් මොකක්වත් නැතුව සතියක් ගැන දන්නේත් නැතුව ගත කරන ජීවිතේ උදේ ඉඳලා හැන්ද වෙනකම් කිසිම චාරයක් නැතුව අත්ෙන් අතට පයින් පිස්සු ඇන්ති රිලෙවෙක් වගේ මේ හිත පනින්නේ කාගේ විධානයේද කාගේ න්‍යායද කිව්වොත් තනි උත්තරය කියන්නේ මායාවේ න්‍යාය පත්‍රයේ කෙලෙස් වලට මේපයි කිසිසේත්ම කාටවත් අතත් සුසලා කියන්න බෑ නෑ මොකුත් නැතුවට මගේ හිත තිබ්බේ නික්ලේශී තනකය කියලා කියන්න වෙන බුදුහමට මෙච්චර මහන්සි වෙන්නේ නෑ ඒ නිසා දැනගත්තා මම මේ නිකන් අයාලේ යන්න දුන්නා මම හරිය අහිංසකයි කියලා හිතාන හිටියට හිත අනිවාර්යයෙන්ම කලින් සැලසුම් කරලා තියෙන්නේ වැටෙන ප්‍රමාදයට යන්නේ කෙලෙසට මාර්ග විඤ්ඤාපත්ත තමයි වැඩ කරන්නේ. ඒක දැනගන්න පුළුවන් හරි දේ පෙන්නලා මෙතන හිටපන් කියලා කිව්වට පස්සේ කොච්චර ඉක්මනට අතීත අනාගතයට අතන මෙතන අරයන් යන කල්පනා කරනවා. ඊටසේ සක්මන් කරනකොටත් බලනවා සීලුවට බහතබලා ඇවිදින්නේ ගමනක් යන්න නෙවෙයි. අවල්දි තැනකට යන්නේ. මේ ඇවිදින ගම. එහාට මෙහාට යන ගම මම මේ ඇවිදින බව කොච්චර වෙලාවක් දන්නවද? ඇවිදින ඉරියව්ව කොච්චර වෙලා හිත තියෙනවද? ඒ කොච්චර ඉක්මනට මෙන්න මෙන්න දේවල් වලට පයින්නවා. අතීතනාගතයට පයින්නවා. දවසේ බලන්න මේ භාවනා මධ්‍යස්ථානයේ ඉන්න පරියංග දක්වන නැති සාමාන්‍ය දවසේ කටයුතු කරනකොට මම තේ ටිකක් බොනකොට තේ ටික බොන බව කොච්චර දැනුමක් තියෙනවද? අත හොදන වෙලාවේ අත හොදන බව කොච්චර දැනුමකින් කරනවා යනකොට එනකොට කනකොට බොනකොට කරන දේ ඒකට අචේතනික නැහැ සචේතනික වැඩ යනවා කරන දේ දැනගෙන ඉනවද බැලුවොත් අපි වැඩි මෙතන රූපඩේ කරාට හිත gedara දැන් හිත ඉස්සරහට කරන්න කියන්නේ නැත්නම් අර මනුස්සයා ගොඩ වැරද්දක් බලනවා එහෙනම් තමන්න දෙස්ති කන්නි කර හිත වර්තමාන මොහොතේ පවත්තන්න බැරි ගතිය නැත්නම් අප්‍රමාදේ පවත්තන්න බැරි ගතිය නිදාශනයක් වශයෙන් ਸਰවඥාන්සේ සඳහන් කරනවා. ඉදිකට්ටක් කෙලින් කරලා අල්ලලා ඒ කුඩට අබහුරක් වක් කරන්නයි කියලා කියනවා. නැත්නම් වැලි අහුරක් වක් කරන්න කියනවා. එක වැලියටයක් හරි අබෑටයක් හරි ඉදිකට්ට උඩ කෙලින් හිටියද කියලා. අබෑටයක් හරි වැලියටයක් හරි ඉදිකට්ට උඩ බැලන්ස් වෙයිද කියලා. බැලන්ස් වෙන්න පුළුවන් අප්‍රමාදේ තියෙනවා. කද්දාත ප්‍රමාද නැහැ. ඒක එනේන දේ ඉදිකට දුර බහිනවා මිසක් වෙන්නේ නිසා අප්‍රමාදයට ගිය ගමන් පුදුමාකාර බලාපොරොත්තු සුන්වීමක් වෙනවා. අයියෝ මං කවුද මම වැල්ලට ඇට කොඳුයට පැනන සතෙක් වැල් ගැඩවිල්ලක් වාගේ. එක චිත්තක්ෂණයක්වත් ඉන්න බෑ නේද කියලා ඒක කියන්න නෙමෙයි මම මේ බණ කියන්නේ. මෙතෙක් නොදැනේ හිටියේකේ සාපයක් තියෙනවා. දැන් අඩු ගන්න කල යුත්තේ මොකද්ද කියලා දාන්න උත්සාහ කරනවා. කරලා කරලා කරලා කවදා හරි හිතනද යෝගාවචිකට පුළුවන් වුණා. මට හොඳට මතකයි මම ඉස්සලත් හිටිය ආස්වාසේ. දැනටත් ඉන්නේ ආස්වාසේම මේ චිත්තක්ෂණ දෙකම. මේ දැන් මේ හිදුවෙමින් තියෙන ආස්වාසේ දනිමින් දකිමින් ඉන්නවා. නැත්නම් සක්මන් කරනකොට කරන දේ දනිමින් දකිමින් ඉන්නවා. මම මේ කනකොට බොනකොට එනකොට යනකොට අරමුණු මාරු වුණාට ඒ බව දනිමින් ඉන්නවා කියලා සපයලා කියන්න පුළුවන් දවසක් ආවොත් අනන්න එදාට අපි බුදුහාමුදුරගේ පැත්තට යන්තම් තල්ලු වෙන ගතියක් තියෙනවා. දැන් අද අපි තව ධර්ම සාකච්ඡා කරනකොට කීප දෙනෙක් වාර්තා කරලා තිබුණා. මට සමහර විටක මෙන්න මේ මෙච්චර වෙලාවක් කාණ පාන දිගේ ඉන්න පුළුවන්. මෙච්චර පියවර ගන්න මම දක්න දිගේ ඉන්න පුළුවන්. ඒ දින්දා කටයුතු කරන්න පුළුවන් කියලා කියන්නේ ඒ කට්ටිය යන්තමට වැඩේ පටන් ගන්නවා. බැලු බැලමන් නම් පේන තාම මොන්ඩිසෝන් පන්තිකත් ඇවිල්ලා නැහැ කියලා. නමුත් මේ නොකීපු නොගිය ගමනක් නේ. නාහපු දෙයක් නේ මේ කරන්නේ. ඉතින්සා ඒ ප්‍රදේශයේ තියෙන පුංචි ළඟාවීම ඒ පුංචි ජයග්‍රහණය විශාල ගමනක පළප්‍රයෝජනයක් තියෙන නිසා අපි මේ දසුත්තර සූත්‍රයෙන් ගන්න පාඩම තමයි අර මුල් උපදේශ පන්ති දීපු විදියට පරියන්කේ කියන මේ ඉඳගෙන වාඩි වෙලා කරන බාහනදී හොඳට පట్టල කරලා ඇඟ තියාගත්තට පස්සේ තප්පර කීයක් විනාඩි කීයක් චිත්තක්ෂණ කීයක් මම දැන් මෙතන ඉන්නවා කියන එක පාත් ගන්න පුළුවන්. ඒක ක්‍රම දෙක කරකට එකක් ඉරියව්ව ගැන අදහස. අදහස් කරන ඉරියව් බලාගෙන ඉන්නවා නෙවෙයි අත් දෙක වහගෙන මේ හුබහක් වගේ පිරමීඩයක් වගේ මේ හැඩේ තියෙන එක එක හිත ඉන්නවා. අපි දැනට හිතාම මොකටම අප්‍රමාදී කියලා. එහෙම නැත්නම් ඉන්නකොට දැනෙන උදරේ පිම්බීමක් ඇතිවීමක් ඕන ආසයේ සිදුවෙන ආස්වාද ප්‍රසද්ද දැනෙනවනේ අර කය ඇතුලේ ඉන්න බාට එක ලකුණක්. එතකොට බලතැයි ආ මම දැන් කය ඇතුලේ ඉන්නේ සද්දක නෙවෙයි වේදනාවක් නෙවෙයි හිතවිල්ලක නෙවෙයි මේ ආස්වාදයමයි එතකොට කියන වෙලකනා අහන එකනට දැනුවත් වීම සඳහා කියන්න පුළුවන් නම් ආස්වාසේ හිතී ආස්වාසේ හිතේ බවට මට දැනුනේ කොහොමද මේ නාසිකාග්‍රේ හුලම් පොද පීරි ගෑවෙනවා දැනුණා ප්‍රස්වාසයේ ඉන්න බව දන්නේ ප්‍රශ්වාසයට යනකොට මද උණුසුමක් මට දැනෙනවා කියලා අන්න එතකොට නම් කියකි අර අප්‍රමාද එන්නෙන් තියුණු කරනවා කියලා. ඒ නිසා තමයි මූල කර්මස්ථානතික ඉන්නකොට ලැබපු දැකපු දේවල් විස්තර කරන මට්ටමට ගියොත් ඒ මුළු වැඩමුළුවම සාර්ථකයි. වම තියෙනකොට පොළවේ, දකුණ තියෙනකොට පොළවේ. මම මේ කයේ ඉන්නවා වම තියෙන බව දන්නවා, දකුණ තියෙන බව දන්නවා. එතකොට මට පයේ දැනෙන තද ගතිය, විදු බීතලා ඇඟිලි වලට විහිදෙන ගතිය බර සම්ප්‍රේෂණය වෙන කතිය දන්න එක කියන්න පුළුවන් නම් ආ ඒක තමයි මේ අප්‍රමාදේ වර්ණ කරනවා කියන්නේ. ඉතින් මෙතනින් පටන් ගත්තාම දිග්ග ගමනක් යනවා. අන්න වෙලාවම තමයි අත්දකින්න අත්දැකීම. අත්දකින්න එක එකක්. ඒක නම්බු කරලා රචනයේ ඉස්සරහටම දාලා ලියන එක සම්පූර්ණ එකක්. දැන් හුඟක් ක්ලිප් එකවල එන්නේ මට හිතවිලි එනවා මට හබ්බ ඇහෙන මට වෙනවා කන දින්දම්ම තමයි. කවදාකවත් අරමුණ කියන්නේත් නෑ අරමුණත් එක්ක ඉන්නකොට හරියන දේවල් කියන්නේත් නෑ. වැරදිච්චයි වැරදිච්චයි මායාටමයි සමාදන් වෙලා මාරා සරණං ගච්ඡාමි මාරං සරණං ගච්ඡාමි මාරා සරණං ගච්ඡාමි තමයි බුදුන් සරණ ගත්තෙත් නෑ ධර්මයක් නැහැ ඒසයික කරන්න කරලා හරිය ටික විතරක් කතා කරනවා වැරදිච්චව කතා කරනවා කියන්නේ තකුල ප්‍රමාදයක් මිනිහ හැර වැඩි පුරුමා බර කියන බලාපොරොත්තු වෙන්නේ ඉතින් ඒ නිසා මේ භාරපුත්‍ර සමාජදී පණිවිඩේ අපි අහනවා විතරක් නෙවෙයි අපි ඒක හිතට වද්දා ගන්න නායක ප්‍රමදාන විතර නෙවෙයි කර බලනවා. කර බලන ඒක අගය කිරීම තමයි කමඨාන් සුද්ධ කරලා තමයි අත්දකපු දේ හරි ගිය ටික කියලා. ඒක සාති කරන පන්න රීතිය අරගෙන උරගා බලාගත්තට පස්සේ අනිත් දවසේ යන්නේ එතන ඉඳලා. එතෙන් යනකම හිතට දහයක්. ඉතින් භාවනා කරපු පිටසක් ඉන්නවා මේකේ. අලුතෙන් මම මේ පොඩි උන්ට කියලා දෙන්න වගේ කියන්න ගියාට කරපු අය ඉන්නවා. මොකද ඒ අයට උනත් මේ හරියට ඉදිරිපත් කිරීමේ ශක්තියක් ආපු ගමන් අදිෂ්ඨාන ශක්තිය වැඩෙනවා. ඊගාදාශ මම කරන්න ඕන මේකයි කියලා හිතෙනවා. ඉතින් මේ දවසේ කරපු බණ ඒ ආධුනිකයන්ට පළපුරුදුයාට අදිෂ්ඨාන ශක්තියක් වෙනස හේතු වාසනා වේවා කියන ප්‍රාර්ථනාවයි. අවශ්‍ය ධර්ම දේශනා මෙතන නතර කරනවා. සිල් දිනාටම සනසි මුදා වේවා කියලා ප්‍රාර්ථනා කරනවා.